සමාජ කතිකාවත සිදු කරන දවස අදයි. ඉතින් අද දවසේ මේ සතියට අදාළ මාතෘකාව පංච නීවරණ ඇසුරෙන් කෙරෙන සමාජ කතිකාවත ධර්ම දේශනාව සිදු කරන්නට අප සිදු කළ ආරාධනෙන් වැඩම කරන්නට යෙදුනා. පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සාදුනාදනම්වා নমස්කාර පෙරදරිව ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සතු සතු සතු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 චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්වූති සාදු සාදු සාදු සදාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපි අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ අපි අපේ හිත සකස් කරගන්න ඕන අපේ මනස්කාරය සකස් කරගන්න ඕනේ මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියලා අදිෂ්ඨානය ප්‍රාර්ථනාව කවුරුත් ඇති කරගන්න ඕනේ. අපි දින හතරක් තිස්සේ පංච නීවරණයන් ගැන සාකච්ඡා කරා. දැන් තියෙන්නේ හැමදාම දන්නවා අපි සිකුරාදා දවසේ සාකච්ඡා කරන්නේ මේ පංච නීවරණයන් ඇසුරෙන් කොහොමද අපේ සමාජීය වෙනසක් ඇති කරගන්න ඒක යොදාගන්නේ කොහොමද කියලා. මේ වෙනස ඇති කරගන්න ධර්ම කරුණක් යොදා ගන්නකොට ඒක අපි හැමෝගේම වගකීමක් වෙනවා. අපි හැමෝගේම ආදර්ශ සම්පන්න දැන් මේ අහලා ඒවා භාවිතයට ගන්න අය ආදර්ශ සම්පන්න විය යුතු වෙනවා. ඒක තමයි පළවෙනියෙන්ම සමාජයට යමක් දෙන්න නම් අපිට කරුණාවක් තියෙනවා නම් මෛත්‍රියක් තියෙනවා නම් අපේ දරුවෝ ගැන අඩුම ගානේ අපේ රට ගැන, ජාතිය ගැන, ආගම ගැන අපි ඊටාම ආදර්ශ සම්පන්නව කටයුතු කරන්න ඕනේ. එතකොට එහෙම හිතලා අපිට ආදර්ශ සම්පන්න වෙන්න පුළුවන්කම තියෙනවා. අපිට රට ජාතිය ගැන කතා කරනකොට හරියට කැක්කුමක් එනවනේ හිතට. නේද? එහෙම කැක්කුමක් එනාවේ මොකද කරන්න ඕනේ? හරි. රට ජාතිය වෙනුවෙන් මට කළ හැකි දේ කරන්න ඕනේ. අනිත් අය නොකරන දේ ගැන කතා කර කර ඉන්න කතා කරන්නත් ඕනේ. අනිත් අයට කියලා ඒවා කරවන්න පුළුවන් නම් ඒක කරන්න ඕනේ. නේද? හැබැයි අනිත් අය නොකරන දේ ගැන කතා කර කර ඉන්නවට වඩා වටිනවා මට කරන්න පුළුවන් දේ ගැන කතා කරන එක. හොඳයි. වැඩක් කරන්න ගියාම අපි ක්‍රීඩාවකින් ජය ගන්නද නැත්නම් වෙනත් දෙයක් කරන්න ගියාම කය වෙහෙසවලා කය භාවිතා කරලා වැඩ කරනකොට ඒ සඳහා අවශ්‍ය කරන කායික ශක්තිය වර්ධනය කරගන්න මේ වෙනකොට නොයෙකුත් පාඨමාලා නොයෙකුත් ක්‍රමවේද ගුරු පුහුණුව වැඩසටහන් නේද? ඒ කියන්නේ ගුරුවරු ඇවිල්ලා පුහුණු කරන ඒවා ක්‍රීඩාවක් නම් ඒක වෙනත් ආකාරයේ කයෙන් හැසලා වැඩ කරන අය ඒ කායික පුහුණුව සිද්ධ කරලා කය කායික ශක්තිය වර්ධනය කරගෙන මේ වැඩේ කරන්න කය සුදුසු විදිහට හදා ගන්නවා. ඒක අසනීප තියෙනවා නම් හොඳ කරගන්න ඕනේ. නේද? කයෙන් වැඩ කරන්න නම් කය අසනීප තියෙනවා නම් හොඳ කරගන්න ඕනේ. හැම දෙයකටම මූලික වෙන්නේ සිත. එහෙනම් හැම දෙයක්ම කරන්ඩ සිත නිරෝගී කරගන්නත් ඕනද නැද්ද? නේද? සිත නිරෝධී නිරෝගී කරගන්න වැඩපිළිවෙලක් ඕනේ. හිත ශක්තිමත් කරගන්න වැඩපිළිවෙලක් ඕනේ. එතකොට ඒ වැඩපිළිවෙල තමයි අපේ අපි ඕනම වැඩක් කරන්න යද්දී ඉගෙන ගන්න ළමයෙක් ඉගෙන ගන්න එකක් වුණත් ව්‍යාපාරිකයෙක් ව්‍යාපාරයක් වුණත් ඕනම වැඩක් කරන්න යද්දී පින්නත් නේ වැඩියෙන්ම අපිට හානි කරන මානසික වශයෙන් අපිට දැනෙන කාරණා පහක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන හිතලා බලනකොට අපිට මෙන්න මෙහෙම හිතෙන්න ඕනේ. අනේ මගේ సంతානගතව තියෙන සියලුම අකුසල ධර්මයන් නැත්නම් යමක් කරන්න අවශ්‍ය කරන මානසික ශක්තියින් මානසික වේගයන් ඒ හැම දෙයක්ම මේ කිසිම අඩුවක් නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේද කියලා අපිට ලොකු ලොකු සතුටක් ඇති වෙන්න ඕන අනේ මට අවශ්‍ය කරන ඔක්කොම ටික මෙතන තියෙනවානේ මොන දුකක්වත් හිතට එන්නේ නැති වෙන්න මොනම ආකාරයක බාධාවක්වත් ඇති නොවෙන්න අවශ්‍ය කරන සියලු දේ තියෙනවා නේද කියලා අපිට ලොකු සතුටක් දැනෙන්න ඕනේ සිතට මේ ධර්මය ගැන නිවැරදි අදහසක් තියනවනේ. ඒකට අපි වැඩක් කරන්න ගියාම ඕනම වැඩක් කරන්න ගියාම ලෞකික හෝ ලෝකෝත්තර හෝ මොනවා හරි ඒ යහපත් වැඩේට බාධා කරන ධර්මතා පුදුජාන වහන්සේ පහකට ගොනු කරලා ආයෙ ඊට වැඩි එකක්වත් නැහැ පහකට ගොනු කරලා මෙන්න මේවා තමයි බාධා වෙන්නේ කියලා අපේ හිත අපිව ආපස්සට අදින බලවේග ටිකට කියනවා නිවරණ ධර්මයන් කියලා. ඉතින් ඒ ගැන අපි ගොඩාක් කතා කරා. ඒවා යටපත් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල කතා කරා. දැන් එතකොට මොනවද අපි කෙටියෙන් කියලා නම් ඕනම වැඩක් කරන්න අපිට මේ තීව්‍රව යන්න තියෙන නම් ඒ වැඩේ ඉවර වෙන දක්වා අපිට නේද හරියට නිකන් ගමනක් යන කෙනෙක් ගමනාන්තය දක්වා නේද එක දිගට යනවා වගේ අපේ සිත ඒ අරමුණ කෙරෙහි එක දිගට සබාගෙන යන්න ගියාම හ්ම් යන්න ගියාම මොකද වෙන්නේ වෙනත් වෙනත් අරමුණු වලට හිත හැරිලා ඒක ප්‍රබල වුණොත් අර අරමුණට යන්නේ නැතුව වෙනත් අරමුණට යනවා. ඉතින් අධ්‍යාපනය ලැබෙන අයෙක් නම් පාඩම් කර කර ඉද්දි වෙනත් භාවනා කරන කෙනෙක් නම් භාවනා කර කර ඉද්දි වෙනස්. නේද? වෙනත් අරමුණු වලට ගිහිල්ලා ඒක ක්‍රියාත්මක භාවයටම යනවා. එතකොට ඒකට කියනවා කාමච්ඡන්දය නොයෙකුත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන ඒවා කෙරෙහි ඇදී ඇදී ඇදී ඇදී ගිය ගතිය. ඊළඟට තරහ. නේද? තරහ කියන එක ඇති වුණාම මුකුත් කරගන්න බෑ හිත විසිරීලා යනවා. අපි යන්න ඕන අපි බලාපොරොත්තු වෙච්ච අරමුණට යන්න බෑ. එතනම සමහරට හැමදේම විනාශ කරගන්න ගතිය තියෙනවා. ඊළඟට ඉතා ප්‍රකටයි ඒකයි කියන්න දෙයක් නෑ යන ගමන එක තැන රැඳුනා වගේ නිකන් ගිරුණා වගේ වෙනවා. තීන මිද්දේ කියන එක ආපුවම මොන වැඩේ කර කර හිටියත් ඒ වැඩේ යට කරගෙන තීන මිද්දේ. ඊළඟට උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ අපි මේවා කතා කරලා දැන් සතියක් තිස්සේ නොසන්සුන්කම සහ පසුතැවීම කියන එක. හරි මේ දෙක එකටමයි එන්නේ මම මේ දේවල් මෙච්චර කල් කරේ නෑ මම මේ දේවල් මම කරන්න ඕනේ ඒවා නෙවෙයි කරවේ කරන්න ඕන දේ කරේ නෑ නොකරන්න ඕන ඒවා කරා කියන පසුතැවිල්ලත් එක්ක එන නොසන්සුන්කම විභාගයක් එහෙම කිට්ටුවේදී පාඩම් කරලා නෑ තන් තියෙන ටිකවත් කරගන්න බැරි තත්යකටපත් වෙනවා ඒ නොසන්සුන්කම සහ අරමුණ කෙරෙහි තියෙන සැකය ඉතින් මේ දේවල් යටපත් කරගන්න අවශ්‍ය කරන බොහෝ දේවල් අපි සාකච්ඡා කරා දැන් මම කියන්න හදන්නේ හුඟක් ඒ කියන්නේ අපේ හිත දිහාම ඍජුවම අවධානය යොමු කරගෙන මේවා අයින් කරන්න. දැන් වැඩක් කරද්දි වගේ නෙවෙයි අපි දැන් සාමාන්‍ය වැඩක් කරද්දිත් අපි ඒ කම්මැලිකම් ඒ වගේ දේවල් පිළිබඳ ගැටලු තියෙනවා. ඒවා අයින් කරගන්න පුළුවන් වෙන්න අපේ හිත කොහොමද දැන්? දැන් අපි තුන් කාම කාමච්ඡන්දයට නැඹුරු වෙන ගතිය. ව්‍යාපාදයට නැඹුරු වෙන ගතිය. තීන මිද්දේට නැඹුරු වෙන ගති අපේ හිතේ තියෙන ඒ ගති ටික කොහොමද කියලා බලන්න තමයි ආනාපාන සති ආදී භාවනාවකින් භාවනාවක් කරගෙන යන වෙලාවක මම ඍජුවම මේ ස්පර්ශ කරගෙන ඉන්නේ මොකක්ද මගේ සිතෙන් සිතේම ක්‍රියාකාරීත්වය එක දිගට අරමුණේ යන යන්න බලනවා යන්න බලනකොට මේ නොයේකුත් අරමුණ වලට හිත විසිරෙනවා එහෙනම් විසිරෙනකොට මම දැනගන්නවා වෙන්න විසිරුණා කියලා. එහෙනම් ඒක ගැටලු සහගතයි නේද? එතකොට එහෙනම් මගේ හිත ඉතා සුළුසනයකින් කාමචන්දයට වැටෙනවා. එහෙනම් වැඩක් කරන්න ගියම තේම තමයි. හරි? එතකොට ව්‍යාපාදයට වැටෙනවා. තීන මිද්දට ඉක්මනට මාව නිදි කිරා වෙනවා භාවනා කරන්න ගියාම දැන් භාවනා කරන කෙනා දැනගන්නවා මම සාමාන්‍ය නිදි කිරා වැටෙන සුළු. නේද? භාවනා කරද්දී නිදි කිරා වැටෙන සුළු කෙනෙක්. ඒක අර අධික කායික වෙහස ආපුවාම නිින්ද යනවා. නමුත් ඒ වෙහස නෙවෙයි ඊට වැඩිය හිතේ සහ සිතුවිලි වල තියෙන මැලි ගතිය, ඇකිලෙන ගතිය, ඇතුළට එන ඇකිලෙන ස්වභාවය. එතකොට අන්න ඒ ඒවා අපි හරියට නිකන් තමන්ගේ තුලින්ම තමන්ගේ අනුපාඩු ටික මේ මගේ හිත හැඹලිය වෙන සංසුන් ඒවා අත්දැකලා ඒවා පිළිසකර කරගන්න ආකාරය ගැන අපි ගොඩක් දේවල් දැන් කතා කරා. දැන් මම මේ කියන්න හදන්නේ ටිකක් හිතන්න ඕන දෙයක්. හරි මේ මානසික පුහුණුව කරන අයටද නැති අයටද වැඩකදී අන් අයත් එක්ක කරටකර වැඩ කරගෙන යද්දී සංසුන්ව තීව්‍රව ශක්තිමත් යම් වැඩකට යම් වැඩක් සිද්ධ කළ හැකි වෙන්නේ කාටද ඕවා හරියට අත්දකින අයට නේද? එතකොට අද සමාජයේ භාවනා කරන අයගෙන් ඒ ලක්ෂණ පේනවද? ඔන්න මම අහන ප්‍රශ්නේ. අද අපේ ගෙවල් වල හරි, ගමේ හරි, රජේ නිලධාරීන් හරි ප්‍රසිද්ධියේ භාවනා කරනවා කියන අයගෙන් ගෙදර ඉන්නවනේ ප්‍රසිද්ධියේ භාවනා කරනවා කියන අය. භාවනා කරන්න එපා කියනවා නෙමෙයි මම කියන්නේ. ගමේ ඉන්නවනේ සිද්ධිය අපි භාවනාවට නැඹුරු වෙන අය කියලා. නේද? එතකොට ඒ ඒ ප්‍රසිද්ධියේ ඉන්න ගමේ ඉන්න රටේ ඉන්නවනේ භාවනා කරන අය කියලා. ඒ ධර්ම අවබෝධ කරපු අය කියලා ඉන්නවා. එහෙම කරපු අයත් ඉන්නවා. භාවනා කරන අය මේ පැත්තට නැඹුරු ධර්මය තුල වැඩිපුර නැඹුරුව කටයුතු කරනවා කියන නේද? අය ඉන්නවා සාමාන්‍යයෙන් රටෙත් ඉන්නවා. ඒ අයගේ චර්යාවන් අරගෙන බලපුවාම ඒ චර්යාවන් වල කාමච්ඡන්ද අඩු බව පේනවාද? ව්‍යාපාද අඩු බව පේනවාද? ව්‍යාපාද අඩු බව පේනවාද? ගෙදර ඉන්න අය ගැන හිතන්නකෝ වැඩි රටේ ඉන්න ගානේ පැත්තකින් තියලා. නේද? <laughs> අපි අපි අපි දිහා බලමු ඉස්සෙල්ලා. නේද? එතකොට අපේ වැඩිහිටි අම්මලා තාත්තලා භාවනා කරනවා නම් තරුණ දුවල පුතාලට තරුණ කියන්නේ තමන්ගේ ගෙදර ඉන්න මුණුපුරුන්ගේ අම්මලා තාත්තලාට මම කියන්නේ. එහෙනම් භද්‍ර යවුනේ ඉන්න අය නෙවෙයි. එනද අවුරුදු 40 45 වගේ ඉන්න දුවල පුතාලා ඉන්නවා 60 70 තාත්තලාට තාත්තලාට අම්මලාට. දැන් හරියට කෙලින්ම චෝදනාවකට යන්නයි යන්නේ මං. සමාජ කතිකාවත බිඳලා දැම්මා භාවනාව පිළිබඳ රටේ තියෙන මිනිස්සු තුල ඇතිවිය යුතු හැඟීම අයින් කරා අපි. මොකද අයින් කරේ මම භාවනා කරන්න ගියා. භාවනා කරන්න ගිහිල්ලා ඇවිල්ලා අනිත් අයටත් වැඩිය තරහා ගියා. අනිත් අයටත් වැඩිය කුහකකම් කරා. අනිත් අයටත් වැඩිය ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරා. අනිත් අයටත් වැඩිය මේ ටිකක් අසාධාරණ විදිහට වැඩ කරා. අනිත් අයටත් වැඩිය කුලමල ભેද හෙව්වා. අනිත් අයටත් වැඩිය නැකත් ආදී කෙරෙහි එල්බගෙන කටයුතු කරා. නේද? එහෙම කරා ගොඩක් අය. ඒකෙන් මොකද වෙන්නේ ඊළඟ પરම්පරාවට මොකද උනේ? භාවනාව අපේ අපේ ඕනෙම නෑ කියන සිතුවිලි එන්න පටන් ගත්තා. නේද? ඒක අර කට්ටියගෙන් වැරද්ද නෙවෙයි මේ කට්ටියත් ඒක ගැන හෙව්වේ නෑ. නේද? දැන් කය වෙහෙසලා ක්‍රීඩාවක් පුරුදු කරන කෙනෙක් ඒ ක්‍රීඩාවෙන් පරදින අවස්ථා නැද්ද? තියෙනවා. නේද? එතකොට අනිත් පැත්තත් කතාවකුත් තියෙනවා ඔය කිව්වට. එහෙම පරදින කට්ටියක් ඉන්නවා. නේද? අර නිකම් ඉන්නවට වැඩිය ටිකක් හරි උත්සාහ කරන එක හොඳ නැත. නේද? උත්සාහ කරා කියලා ඉවර වෙලා මම මේ දෙපැත්තම කියනවා නෙවෙයි. නමුත් දෙපැත්තම සාධාරණකම් තියෙන ඒවා අවබෝධ කරගත යුතු වෙනවා. එතකොට මේ එන්නේ ඒ අඩුපාඩුව හින්දා සමාජයේ කතිකාවතක් හැදුණු භාවනාව භයානකයි. භාවනාවෙන් ලෞකික ජීවිතයට ඇති ප්‍රයෝජනයක් නැතය භාවනාව මේ නිකන් ඔළුව විකාර කරන එකක් කාලේනාස් කරන එකක් අන්න ඒ වගේ වැරදි කතිකාවත සකස් වෙන උනා දැන් අපිට තියෙනවා ලොකු වගකීමක් භාවනා කරන අය තමන්ගේ ගුණාත්මක භාවය රැකගැනීමේ වගකීම තියෙනවා. මොකද බෞද්ධ භාවනාව කියන එකෙන් ලබාගත හැකි ප්‍රතිඵලය හරියටම සමාජයට දැනෙන්න ඕනේ. අපේ දරුවන්ට දැනෙන්න ඕනේ. ළමයින්ට දැනෙන්න ඕන, තරුණයින්ට දැනෙන්න ඕන. ස්වයං පාලනයක් සිද්ධ කරගත හැකි. ස්වයං පාලන දැන් මම හොත්තටම දන්න භාවනා හොත්තට භාවනාවෙන් නීවරණ යටපත් කරපු කෙනෙක් මෙන්න මෙහෙම කතාවක් කිව්වා මට ලොකු ආසාවක් ආවොත් හරි වෙනද වගේ මොන හරි ලොකු ආසාවක් ආවොත් මම කරගන්නේ ඇස් දෙක ටිකක් පියාගන්නේ විතරයි ඒ ආසාවෙන්ද මට හානියක් වෙනවා කියලා හිතච්ච ගමන් මම ඉක්මනට ඇස් දෙක පියාගත්ත ගමන් මම මේ වෙනකොට වර්ධනය කරලා තියෙන සමාධිය මගේ හිතේ නිකන් සිත එකපාරටම සමාධිගත වෙලා එක අරමුණක රැඳිලා අර ආසාව යටපත් වෙලා යනවා. මට හොඳටම මොන හරි කාරණාවකට තරහ ගියොත් ඒ කියන්නේ මේ තරහ යනවා. හරිද? ඒක පාලනය කරනවා නෙවෙයි මේ සමාධියෙන්ද පාලනය වෙන හැටි මම කියන්නේ. ඒර හොඳටම තරහ යන අවස්ථාවල එයාට එක සිහිය තියාගන්න ඇස්තේ තුට්ටක් පියාගෙන පුටුවක් උඩ හරි ඉඳගෙන ඉන්න තැන ඇස්තේ තුට්ටක් පියාගත්තා. එයාට අද්දැක්ක චිත්ත ඒකාග්‍රතාවය ඉක්මනට නැගෙනවා. ඒකත් එක අර තරහ වේගෙන් නැතිලා. හරි. එතකොට අපි මේ හිතත් එක්ක කරන වැඩපිළිවෙලේ වැඩපිළිවෙල ගැන ලොකු ශක්තියක් ඒ තුලින් ලබාගත හැකි බව අත්විඳින්න ඕන භාවනා කරන කෙනා පළවෙනියෙන්ම. දෙයක් සංවර වීමේ ලොකු වගකීමක් තියෙනවා. හරි? ඒ වගකීම මොකක්ද? මම ප්‍රසිද්ධිය කියනවා නම් මම භාවනාවෙන් භාවනාව පැත්තට නැඹුරු වෙලා ධර්මයේ පැත්තට නැඹුරු වෙලා ඉන්න කෙනෙක් කියලා අනිවාර්යෙන් එයා තුළ සංවිධානාත්මක සංවර ඊ타ත්ම මානසික ශක්තියකින් යුත් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ ඒ බව ලෝකයට දැනෙන්න ඕනේ එහෙනම් gedara භාවනාව පිළිබඳ කතිකාවත හදන් වුණාවක් තියෙනවා නම් නිවසේ මම මොකද කරන්න ඕන? මම භාවනාව හොඳින් ගුරුවරුන්ගෙන් අහලා ප්‍රගුණ කරලා මං ඊටාම ශක්තිමත් කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඊළඟට ක්‍රීඩා කරන ළමයි. රජයේ නිලධාරීන්. මොනවා හරි ශක්තිමත් වැඩකට යෙදෙන්න පුරුදු පුහුණු වෙන අයට මේක කියලා දෙන්න එහෙට අමාරු වැඩක් නෙවෙයි. ඕනම දෙයකට මූලික වෙන්නේ සිත. හිතේ හයිය නැත්තම් මුකුත් කරන්න බෑ. හිතේ හයිය නැත්තම් මුකුත් කරන්න බෑ. හරිද? එක ඉරියව්වක ඉඳගෙන ආනාපාන සතියට හෝ මොකක් හරි දෙයකට හිත අරගෙන නොසැලී යටිතල් උඩුතල් වලට තද කරගෙන එක අරමුණක ඉන්න ලස්සන ඉරියව්වක නේද පරයන්ක ඉරියව්වක අත් දෙක ඕනනම් මෙහෙම තියාගෙන පිටතට නේද අන්න එහෙම ඒ ඒ ඒ ප්‍රතිරූපේ බලන දැන් මෙතන මම මේ ඉන්න පරයන්කේ නෙවෙයි මොකද මෙන්න මෙහෙම ඉන්න ප්‍රතිරූපයක් අපේ තරුණ ළමයෙක් කියලා හිතන්න නේද උඩුකය හොඳට කෙලින් තියාගෙන පරයන්කේ ඉඳගෙන එහෙම ඉන්න එක දිගට ඉන්න මෙහෙම ප්‍රතිරූපක ප්‍රතිරූපයක් මෙහෙම ඉන්න ඉරියව්වක තියනවද නැද්ද නේද අර කොන්ද මෙහෙම කුරුදු කරගෙන පුටුවක ඉඳගෙන ඇකිරිලා නේද? මෙහෙම භාවනා කරන්නේ. නේද? එහෙම නෙවෙයි. නේද? අපේ මානසික ඍජුභාවය සහ තමන්ගේ ශක්තිමත් බව නේද? ජවය, බලය තියෙන්නේ කොහෙද? චිත්තසංතානේ. ඒතර චිත්තසංතානයක තියෙන ජවය, බලය නේද? තීන මිද්දේට විරුද්ධ යන ගතිය. ඈලි මෑලි ගතිය. හුඟක් අයගේ මුළු ජීවිතේ පුරාවට තියෙන මොකද්ද? මට බෑ. නේද? මට බෑ වගේ ගතිය. ඉන්නේම කොහමද? උදේ නැගිට වෙලාව ඉඳන් බාගෙට බුදියන් වගේ ඉන්නේ. නිකන් අර මම ඔකට කියන්නේ මොකද්ද හැමදාම? මැටි ගුලිය පොලේ ගහුවා වගේ කියලා. මැටි ගුලි පොලේ ගහපුවාම තක් ගාලා හිටිනවා නේද? මේ ඔක්කොට ඕම හේතු මේ ඈලි මෑලි ඇකිලිලා වගේ මේ ලෝකෙට ඉපදිලා අපි හැකිලිලා වගේ ඉන්නේ. ඉන්න හේතුවම කාමච්ඡන්ද බහුල බව. කාමච්ඡන්ද කියන්නේ තමන්ගේ දරුවාගෙන්, තමන්ගේ ස්වාමියාගෙන්, තමන්ගේ ඥාතියාගෙන්, තමන්ගේ දෙමව්පියන්ගෙන් අනවශ්‍ය දේවල් බලාපොරොත්තු අනේ අනේ මෙහෙම වෙයි මෙහෙම වෙයි මෙහෙම වෙයි මගේ ළඟටම වෙලා ඉඳී ඔක්කොම ඒ පැති වලට ඇදිලා ගියනවා. හරිද? එතකොට ඒවා බලාපොරොත්තු වැඩිකම්. ඉතින් බලාපොරොත්තු කියන්නේ මොනවද කියන්නේ? ප්‍රිය රූපනේ. ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ගන්ධ රස, ස්පර්ශ. ආදරය වගේ ධර්ම. ඉතින් ඔය කෝලම් බලාපොරොත්තු ටිකින්ද පැරදිලා ඉන්නේ. හරිද? එනම බැරි බැරියාව හැදෙන්න එක හේතුවක් තමයි පැරදිලා ඉන්න එක. මටමමයි වෙන්නේ අයියෝ කියලා ඉන්නවා. හරි. එතකොට ඒක ඒ தත්වයෙන් අයින් වෙලා අයින් වෙන්න ඕන අපි අයින් වෙලා තනියම ප්‍රබෝධමත්ව ඉන්න කෙනෙක්. හරි? මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ කොහෙද? අපේ හිතේ අපේ හිතයි මේ එක එක කෝලම් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. මට මෙහෙම වෙයි මට අරව නැතුව බෑ නැතුව බෑ මුණුපුරව නැතුව බෑ දරුවෝ නැතුව බෑ ලොකු පුතා නැතුව බෑ චූටි පුතා නැතුව බෑ හරිද අරහෙන් පැන්නා මෙහෙන් පැන්නා කියලා ඔය ටික දැන් ඉතින් ඇති නේද ඒ ටික අතහැරලා අතාරින්න අවශ්‍ය කරන විදර්ශනාව සිද්ධ කරන විදිහ අපි ගොඩක් කතා කරා සතර කමඨහන ආදියෙන් ඒවා ගොඩ අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ තමයි නේද අතුලාන්ත ප්‍රීතිය උපදවාගත්ත පෞරුෂයකින් යුක්ත දැඩි පෞරුෂයකින් යුක්ත කෙනෙක් බවට පත් වෙලා නේද? දැඩිව ඉන්න කෙනෙක්. එහෙම ඒ ඒ මුහුණු වලින්ම එතකොට ඒක නේද? පේන්න පටන් ගන්නවා මෙයා මෙහෙම කෙනෙක් කියලා. ඒකින්ද නීවරණ යටපත් කරගන්න ඕනේ. තරහත් එහෙමයි තරහත් එක්කත් කිසි වැඩක් කරන්න බෑ ඒක ඔක්කොම අපසර අදින ධර්මයක් අපි කතා කරගෙන ඒවා යටපත් කරගෙන තමන් ඒ ප්‍රබෝධමත් ගතියෙන් ජීවත් වෙලා තමන්ගේ පවුලේ අයට ආදර්ශය සපයන්න ඕනේ හරිද ඒ ආදර්ශය සපයපුවාම මොකද වෙන්නේ පවුලේ අය බලනවා මෙයාගේ වෙනස නේද මෙයාගේ වෙනස තේරෙනකොට මොකද වෙන්නේ අනිත් අයත් මේ පැත්තට ඇඹුල් වෙනවා ඉතින් අපේ සමාජය තුළ අපේ පින්නත්නි අද මේ වර්තමාන කාලය වෙනකොට වෙලා තියෙන බොහෝ නස්පැති වලට හේතු මොනවද? නීවරණයන් යටපත් කරන වැඩපිළිවෙලක් නේද? ක්‍රමානුකූලව ක්‍රමානුකූල වැඩපිළිවෙලක් අපේ සමාජය තුළ නැහැ. හරි. තරහ ආපුවාම ඒ තරහින්ද මරාම ගන්නවා. නේද? එතකොට අපි හැමදාම සිද්ධ වෙලා තියෙන මේ පරාජය අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ජාතියක් වශයෙන් සමාජයේ අපිට තේරුම් ගන්න අපි මානසික පුහුණුව ලබන්න ඕන අය. තරහ කියන එක දත් මිටි කාගෙන නවත්තන්න බෑ. ලෝභය කියන එක නවත්තන්න බෑ. ලෝභය තරහ ඔය නීවරණ අකුසල් එනකොට ඇත්ත සම්පූර්ණයෙන්ම වසන් වෙලා යනවා. ඇත්ත වැහිලා යනවා. ඇත්ත වැහිලා ගියාට පස්සේ ඉන්නේ කොහෙද වෙන්නේ මොනවද කරන්නේ මොනවද කියලා තේරෙන්නේ නැහැ. හරියට මොන වගේද වෙන්නේ කපටි හිවලා ඉද්දි කපටි හිවලා ඈත ඉඳන් බලාගෙන ඉද්දි මස් කෑල්ලට පොරකන බල්ලෝ වාගේ හරි මස් කෑල්ලක් බල්ලෝ ළඟ තියෙනවා ඒකෙන්ද එයාලා මොකද කරන්නේ පොරාලනවා මේකට පොරාලනනේ මස් කාලේ පැත්තකින් කියලා මේ පොරේ කොච්චර දරුණුද කියනවනම් ඉවරක් නැතු පොරකන මස් කෑල්ල කොහෙද කියලාවත් දැන් මතක මතක නෑ මස් කෑල්ල කොහෙද කියලාවත් මතක නෑ දැන් මොකද වෙන්නේ පොරේ ඇස්සේ ඉවලා ඒක අරගෙන යනවා අන්තිමට පොරේ ඉවර වෙලා අඬු කඩාගෙන හානි වෙලා කරගන්න දෙයක් නැතුව හති වැටලා මස්කෝ කියලා බලද්දි නෑ ඒ වගේ තමයි නේද මේ පොරයන් අල්ලනවා අල්ලනවා අන්තිමට අන්තිමට පොර අල්ලලා ඉතුරු කරගන්න පොර අල්ලලා රකින්න හදන රට නේද පොරේ ඉවරලා බලනකොට රට නැහැ හරි ඒක අධිරාජ්‍යයන් විසින් පැහැරගෙන ඉවරයි ඒ කට්ටියගේ භූමිකාවල් මේක ක්‍රියාත්මක කරලා ඉවරයි. මේ සිහිය නැහැ. හරිද? මේ සිහිය නැති හින්දා අපි මොකද කරන්න ඕන? ඕනම தත්වයකට මූණ දෙන්න පුළුවන් මානසික ශක්තිය සකස් කරන වැඩපිළිවෙලක් රාජ්‍ය අනුග්‍රහයෙන් කරන්න ඕනේ. ළමයින්ට තියෙනවා. අපේ ළමයින්ට එහෙම වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. හරි අපේ තරුණයින්ට එහෙම වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ස්වයං පාලනයක් ඇති වෙන්න තමන්ගේම තුලින් පාලනයක් ඇති වෙන වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ වැඩපිළිවෙල එක සංකේතයක් තියෙන්න ඕනේ. භාවනා ඉරියව්ව. භාවනා ඉරියව්ව සංකේතයක් වෙන්න ඕන අපේ දකින්නකොටම ශක්තියක් උපදින නේද? මහා ජව සම්පන්නව ඉන්න ඉන්න අයගේ මේ ඉරියව් එයාලගේ මානසික ශක්තිය පිළිබඳ නොයෙකුත් ආකාරයේ නේද මේකෙන් සිද්ධ වෙන ප්‍රතිඵලය පංච නීවරණ යටපත් කිරීම කියන දේ තුල තමන්ගේ ජීවිතයට ළමයෙකුගේ ජීවිතයට වෙන ප්‍රතිඵලය දෙමව්පියෝ දැනගන්න ඕනේ. එතකොට පාසලක ළමයින්ට සිද්ධ වෙන ප්‍රතිඵලය ගුරුවරු දැනගන්න ඕනේ. දේශපාලඥයෙකුට වෙන ප්‍රතිඵලය දේශපාලන නායකයෝ දැනගන්න ඕනේ. නේද? එතකොට තමන්ගේ පැත්තෙන් එන අය තමන්ගේ පැත්තෙන් එන අය පුහුණු කරගන්න. අපිට තරම් මේ පුහුණු වැඩපිළිවෙලක් වෙන කොහෙවත් නැහැ. වෙන රටක නැහැ. ඒතර බෞද්ධ රටේ මේවා නැත්තේ මේවා පුහුණු කරන්නේ නැහැ. මේ පිළිබඳ කතිකාවතක් නැහැ. කතිකාවතක් තිබුණා නම් මහත්මා ගතිගුණ ඇති වෙනවා. ඕනම තත්වයක් යටතේ ඉවසීමෙන් සත්‍යයට මුහුණ දෙමින් නේද අතහරිදී යුත්සැනදී අතහරිමින් කටයුතු කරන්න පුළුවන් හැකියාව ලැජ්ජාව බය උපදිනවා ලැජ්ජා බය වැහෙන්නේ නැහැ. ඒකෙන්ද අපිට ලොකු වගකීමක් තියෙනවා. නිවසේ ඉඳලා තමන්ගේ ඉඳලා මේවා පුහුණු කරන්න අපි සතියක් තිස්සේ කතා කරා මොකද කරන්න කියලා ළමයින්ට වැඩමුළු සකස් කරන්න ඕන පංච නීවරණ යටපත් කිරීමේ වැඩමුළු. හරිද? ඒවා කරන්න බැරි දේවල් එහෙම නෙවෙයි. හරි. බැරි දේවල් නෙවෙයි කොහොමද කාමච්ඡන්දේ අඩු කරන්නේ දරුවන්ගේ මානසික තත්ත්වය. හ්ම්. ඒකට ඒ ඊළඟට කොහොමද ව්‍යාපාද අඩු කරන්නේ දරුවන්ගේ මානසිකත්වය. දරුවන්ගේ මේක කරන්න ලේසි. හරිද? ඒ ඉතින් මේක මොකක්ද මේ රට? මේ රට මොන රටක්ද? මේක බෞද්ධ රටක්. බෞද්ධ රට කියන්නේ බෞද්ධ ධර්මය තුල පෝෂණය වෙන්න ඕන රටක්. බෞද්ධ ධර්මය තුළ තියෙන ශක්තිය නේද හැම තැනකම වර්ධනය වෙන්න ඕන රටක්. පිරිවෙන්වල, දහම් පාසල්වල මේ සමත භාවනා ආදියට මීට වැඩිය ලොකු මුල ධර්ම කරුණු ටික ඉගෙන ගන්න එක ධර්මයේ කියන අර්ථ දැක්වීම තමයි ලංකාව තුළ තියෙන්නේ. හරි ධර්ම කරුණු ගැන තියෙන වාද විවාද අනුව ගහගන්නත් ලෑස්ති වෙනවා. ධර්ම කරුණු පිළිබඳ තියෙන වාද විවාද ගැන ගහගන්න ලෑස්ති වෙනවා. මම නිකන් මෙහෙම කියන්නම්. ගුණසේකර කියලා මහත්තයෙක් ඉන්නවා. කියලා හිතන්න. හරි. මේ මහත්තයා ගැන පොතක් ලියලා තියෙනවා. එයා ගැන තොරතුරු ලියලා තියෙනවා. එයා ගැන ලියලා තියෙන පොත ගුණසේකර මහත්තයාද? එයාගේ තියෙන ඔක්කොම තොරතුරු ටිකේ පොතේ තියෙනවානේ. එයාගේ උපන්දිනේ ඉඳලා එයාගේ වැඩ කටයුතු එයා කරපු කියපු දේවල් එයා ගැන ලියපු පොතේ තියෙන්නේ ගුණසේකර මහත්තයාද? නෑ මොනවද ගුණසේකර මහත්තයා පිළිබඳ නිවැරදි තොරතුරු නිවැරදි තොරතුරු නැත්නම් මේ මහත්තයා කියන්නේ වෙනම එකක් තොරතුරු කියන්නේ ත්‍රිපිටක පොත්වල තියෙන ධර්මයද ධර්මයේ පිළිබඳ තොරතුරු නේද නිවැරදි ඊතා නිවැරදි තොරතුරු ධර්මයේ තිබිය යුත්තේ කොහේද හා එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය උපදින්නේ මනුස්ස సంతානයකයි. සෝවාන් මග නුවණ සෝවාන් මාර්ගසිත කියන්නේ සිතක්. එහෙනම් ධර්මය කියලා කියන්නේ සතර අපායෙන් වළකින සංසාරික දුක්ඛ ස්කන්ධය නවතාලන මනුෂ సంతානයක උපදින ක්‍රියාවක් සිද්ධියක් ධර්මය කියලා කියන්නේ එහෙනම් ඒ පිළිබඳ තොරතුරු සියල්ල තියෙනවා පොත්පත්වල. එහෙනම් බෞද්ධ ධර්මයකට අනුව ජීවත් වෙන රටක් කියන්නේ මේක මහා සෞභාග්‍ය සම්පන්න නේද? මේක හීනයක්ද? නේද හැම තැනකම හැම කෙනෙක්ම සංවරව හැසිරෙන ගොඩක් සංවරව හැසිරෙන වැඩි පිරිසක් මම කියන්නේ ඔක්කොම නෙවෙයි නේද සංවරකමට මූලිකත්වය දීලා තියෙන හැම තැනකම දැක්කහම අනේ අපොයි කියලා හිතෙන විදිහට අනේ කොච්චර හොඳද කොච්චර නිහතමානීද කොච්චර අනුන්ගේ මතයට ගරු කරනවද නේද කොච්චරනම් වැදගත්ද කියලා දකිනකොට සතුට ඇති වෙන පිරිස්වල ප්‍රතිශතය වැඩි කර ගැනීමේ වගකීම අපි හැමෝටම තියෙනවා ඒ සඳහා පෙළ ගැහෙන්න ඕනේ ඒ සඳහා කතිකාවතක් සකස් කරන්න ඕනේ මොකද එහෙම නොකර නොකරුවොත් මේක වෙන්නේ නැහැ එහෙම සමාජයක් හැදෙන්නේ නැහැ අපිට වෙලා තියෙන්නේ කෙලින්ම කතා කරන්න මේ ගැන අපිට වෙලා තියෙන්නේ කෝ දහම් පාසල දහම් පාසලේ කෝ භාවනාවට මූලිකත්වයක් දෙනවා ධර්ම කරුණු එකතු කරලා තරඟ ආදිය තියෙනවා ධර්ම කරුණු දැන ගැනීම සඳහා විතරක් එතන කෝ පෙළපොත පාසල් පෙළපොතේ බුද්ධ ධර්මයේ කෝ භාවනාවට අවස්ථාවක් නේද එතකොට ඒවැය තියෙන්නේ මොනවද ධර්ම කරුණු ඉගෙන ගැනීම විතරයි ඉගෙන ගැනීම සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙච්චිතා නේද විභාග වලට සූදානම් කිරීම දැන් මේ වෙනකොට විශ්වවිද්‍යාලයේ තියෙන බෞද්ධ දර්ශනයත් ඉවත් කරන්න වැඩපිළිවෙල භූමිකාව සකස් කරමින් යනවා. එතකොට එන්නෙන්ද එන්නෙන්ද රට ධර්මයෙන් අයින් කරන්න තමයි මේ ක්‍රමානුකූලව කුමන කාරණාවක්ද කියන්න දන්නේ නැහැ කියලා කියනවා නම් ඒක අපේ වැරද්දක් ඒක අපේ නොදැනුවත්කම සහ ඕන් නැතිකම නේද වෙන්න වෙන්න යන දේ අරලා තමන්ගේ පවුලේ පවුල දිහා බලාගෙන තමන්ගේ දරුවෝ දිහා බලාගෙන මේ ඒක සංවර්ධනය කරගන්න නොයෙකුත් උපක්‍රම යොදමින් උදේ දවල් හැන්දෑවට බත් කකා බත් බත් බත් බත් සීකිය විතරක් තමන්ගේ <laughs> තමන්ගේ වැඩේ විතරක් කරගෙන රටට වෙන හරියක් ව්‍යං කියලා ඉදීම ඊටාම නරක මොකද මැරෙනකොට ඔය ඔය එකතු කරගන්න ටික ඔක්කොම මැරෙනකොට දාලා ගියාය. හරි තමන් රටට යහපතක් කරන කෙනෙක් මොනවා හරි දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. කරන්න තියෙන ලොකුම දේ තමයි තමන් මේ ධර්මය තුළ නේද නිවැරදිව ධර්මය ස්ථාපිත කරන්න සමාජයට යමක් දෙන්න ආදර්ශමත් චරිතයක් වෙලා ඒක සමාජගත කරවන්න ඕනේ. ඒ සඳහා වැඩපිළිවෙලක් හදන්න ඕනේ හැමෝටම පුළුවන් ඒ සඳහා. ඒ විදිහ සම්බන්ධ වෙච්ච අය මේ වෙනකොට දැන් මම මේ කතා කියද්දි අහවල් අහවල් දේවල් මම කරනවා ඒ සඳහා මේ මෙන්න මේ විදිහට කටයුතු කරලා දෙන්න කියලා ඉල්ලීම් කරන ගොඩක් ගුරුවරු ඒ වගේම නොයෙකුත් ආයතන ප්‍රධානීන් දැන් මේ වෙනකොට සාකච්ඡා කරනවා මේ වැඩ පිළිවෙලට අතහිත දෙන්න මේ වැඩ පිළිවෙලට අපිට උපදෙස් දෙන්න කියලා. ඉතින් එහෙම වටපිටාවක් තමන්ගේ තුළ තමන්ගේ මරණාධාර සමිතියේ හෝ ඕනම තැනක කරන්ඩ යම්කිසි සංවිධානයක් යම්කිසි සංවිධානයක මූලිකව කටයුතු කරන කෙනෙකුට අවශ්‍ය නම් ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමයත් එක්ක සම්බන්ධ වෙන්න ඒ ඒ සංවිධානයට සංවිධානයක් වශයෙන් අපිත් එක්ක ලියාපදිංචි වෙන්න පුළුවන්කමක් තියෙනවා. හරි ඒ පිළිබඳ ලිපියකින් හෝ විමසන්න ඒ විමසපුවාම ලියාපද සංවිධාන මට්ටමින් ලියාපදිංචි වෙන්න පුළුවන් ඒ අයට අධ්‍යාත්මික පුහුණුවක් ලබාගෙන අධ්‍යාත්මික වර්ධනයක් ඇති කරවන්න වැඩපිළිවෙළවල් තියෙනවා. හරි. මොකද එහෙම කරන්න ඕනේ අපි ඍජුව ඉඳගන්න සංඥාවෙන් හැම වෙලෙම ඉන්න ඕනේ. හරිද මං කියන්නේ? ඒ කියන්නේ හැම වෙලෙම අපේ මනස තියෙන්න ඕනේ කෙලින් ගතිය. මම කෙලින්. මම ඇද වෙන්නේ නෑ. මම මම හැම වෙලෙම නිවැරදිව කටයුතු කරන කෙලින් වැඩ කරන එහාට මෙහාට ඇදෙන්නේ නැති නේද ශක්තිමත් කෙනෙක්. ක්‍රීඩාවක් කරන කෙනෙකුට ඒක ඕනද නැද්ද? අනිවාර්යයෙන්ම මානසික ඒකාග්‍රතාවය කියන එක කලබල නොවී වැඩ කරන්න. අපිට හොඳට පේනවා ක්‍රීඩා කරන අය ගත්තහම නේද? අඩුම ගානේ ගීතයක් ගායනා කරන කෙනෙකුට මානසික ඒකාග්‍රතාවයක් ඕනද නැද්ද? ඕනේ. නේද? අපි හිතමුකෝ මොනවා ඊළඟට අධ්‍යාපනය ලබන කෙනෙකුට මානසික ඒකාග්‍රතාවයක් gedara dure වැඩ කරන කෙනෙකුට ඒත් එහෙමයි කාර්යක්ෂමව වැඩ කරන්න ගම මානසික ඒකාග්‍රතාවයක් ඕනේ. හැම දෙයක්ම සාර්ථකව කරන්න නම් මේ ඒකාග්‍රතාවය ඕනේ. තමන්ගේ මනසේ ශක්තිය වර්ධනය කරන පරපුරක්. නේද හැම වෙලේම මානසික ශක්තිය වර්ධනය කරන පිපිච්ච මල් වගේ ජීවත් වෙන જાතියක් පිපිච්ච මලක් වගේ හැම වෙලේම පිපුණු මලක් වගේ විකසිත වෙච්ච පියුමක් වගේ හැම වෙලේම ජීවත් වෙන ස්වභාවයක් Tamanගේ సంతාන තුළ තියෙනවා මෙහෙම කියනකොට ආසද නැද්ද එහෙමින්ද නේද එහෙම ඉඳලා නේ මම නිකන් මැලෑ වෙලා වගේ ඇකිලිලා වගේ ඔහේ ඉන්නතෝ විකසිත වෙච්ච පියුමක් වගේ ඉන්න කැමති නැද්ද? හැම වෙලෙම කාර්යක්ෂමව, ඉතා කාර්යක්ෂමව ඉන්න. ඉතින් ඒ ඒ ඔක්කොටම තියෙන නිවර්ණ යටපත් කර ගැනීම මේකට අපි මෙහෙම එකක් තියෙනවා කියන එක දැනගන්න ඕනේ. හරිද? මෙහෙම එකක් තියෙනවා කියන එක දැනගෙන තටු ගසා නැගි තටු ගසා දමා නැගිටින්න ඕනේ. ඒ කියන්නේ කම්මැලිකමට බුදියන් හිටිය නේද කුරුල්ලෝ තටු ගහලා දාලා නැගිටලා වැඩ කරගන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ අපේ අපේ මේ ඇලිලා තියෙන ගති අපේ මේ ගැටිලා තියෙන ගතිය අපි එක එක එක එක දේවල් එක මේ හිර වෙලා තියෙන ගතිය අයින් කරලා නේද අතුලාන්තයෙන් ප්‍රීතිය උපදවාගෙන තටු ගසා දමා නැගිට නේද රට ජාතිය වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න ඕනේ හ්ම් රට ජාතිය වෙනුවෙන් වැඩ කරන්න ඕනේ දැන් ඉතින් හැමෝම යම් දායකත්වයක් රට ජාතිය වෙනුවෙන් දක්වන්න ඕන මේ ඔක්කොම කරලා දෙනකම් බලාගෙන ඉන්න ගතිය දැන් අයින් කරන්න වෙයි. ඇයි? දැන් අනිත් අය මේ පාලකයෝ කියන අය උපයා සපයා දෙනකල් හිටියා හොඳටම ඇති. නේද? මේ වෙනකම් බිහි වෙච්ච හැම කෙනෙක්ම අපි ගැන හිතලා පොඩි මිනිස්සයා ගැන හිතලා වැඩ කරේ නැත. හ්ම් ලොකුවට කෑ ගහලා පෙන්නුවාට අන්තිමට යටින් වැඩ සිද්ධ කර ඇත. නේද? ඒ අය ඒ අයගේ ඒ ඒ අයගේ ඒ ඒ අයගේ කටයුතු සම්පාදනය කර ගැනීම සඳහා ආත්මාර්ථකාමීව නේද රට ජාතියත් පාවා දෙමින් සමහර වෙලාවට නේද හැම තැනකම ගැටලු ඇති වෙන ආකාරයට ඊටාම අලජ්ජී විදිහට වැඩ කරන ස්වභාවයක ලක්ෂණ තියෙනවා. ඒතර බෞද්ධ අපි දැන් ඉතින් අනුන් දිහා බලාගෙන මුව අයාගෙන නේ දැන් කටට දායි දැන් කටට දායි කියලා නේද කැම ටික ගෙනල්ලා කටට දානකම් බලන් හිටිය කාලේ ඇති දැන් උපයාස අපයා ගන්න ඕනේ තමන්ගේ தත්ත්වය નિවැරදි කරගන්නවා තමන් निराවුල් මිනිසෙක් බවට පත් වෙන්න ඕනේ තම निराවුල් ගමක් බවට පත් කරගන්න ඕනේ ඒකත් එක්ක નિවැරදි මානසිකත්වයන් වලට බලයක් ලබා ගන්න ඕනේ નિවැරදි මානසිකත්වයන් තියෙන નિවැරදිව කටයුතු කරන අය බලවන්තව කටයුතු කරන්න ඕනේ ඒ සඳහා දරුවන්ගේ ඉඳලා තරුණයන්ගේ ඉඳලා නේද දැනුවත් කරන්න ඕනේ විශේෂයෙන් ওই නීවරණ බොහෝම වැඩි වෙන දෙයක් තමයි මත්ද්‍රව්‍ය කියලා කියන්නේ. හරිද? මත්පැන් ආදිය කියලා කියන්නේ නීවරණ ධර්මයන් වලට තෝතැන්නක් හදන එකක්. මත්පැන් පානය කරපු කෙනාට තියෙන කාමචන්ද ගොඩාක් වැඩි වෙනවා. මම මෙයාගෙන් අහන්න තිරිසන් සත්වයින්ට නීවරණ ධර්මයන් වල අඩුවක්ද තියෙන්නේ වැඩියක්ද තියෙන්නේ? එතකොට බලල්ලෝ බල්ලෝ වැඩිපුර බුදිද නැද්ද? වැඩිපුර නිදී. ඊළඟට මේ සත්තු ගත්තොත් එන දැන් බල්ලෙක් ගත්තාම එයාට තියෙන කාමචන්දයක් තමයි එයාගේ හාම්පුතා. හරිද? ඒ කියන්නේ කාම කාම වස්තුවක්නේ. එතකොට අනිත් අනිත් අය වගේ නෙවෙයි බල්ලාගේ වැඩේ මොකද? මම දන්න එක්කෙනෙක් ඉන්නවා බයිසිකලේ පිටිපස්සෙන් දුවනවා. හරිද? දුවලා දුවලා මොකද ඇසට ඒ රූපය දැක සතුට උපදවා ගැනීම සඳහා ඒ සතුටේ ඇලෙන ගතිය තිරිසන් සතුන්ට ඉතාම වැඩි. හරි? ඒ කියන්නේ පාලනයක් නැහැ. පාලනයක් නැහැ කියන එක මේ කියන්නේ. තරහ. පොඩ්ඩක් තරහ ගියම මොකද කරන්නේ? අය හාම්පුතාට හපනවා. අය කිසි කතාවක් නැහැ නේද? එහෙනම් තරහ වැඩි. තීන මිද්දේ වැඩි. නොසන්සුන්කම වැඩි. අරමුණක් ගැන සැකයක් තියා අරමුණක්වත් හරියට <laughs> සැකයක් තියා අරමුණක්වත් නැහැ පිස්සු වගේ. ඔන්න ඔය ගතියට සමාන වෙනවා කෙනෙක් මත්පැන් බීපුවාම. මත්පැන් ඇඟට දාගත්තාම කාමච්ඡන්ද වැඩි. ව්‍යාපාද වැඩි. හරිද? ඊළඟ නිදිනවත් වැඩි. නොසන්සුන්කම් හොඳටම වැඩි. නේද? එහෙනම් මත්පැන් බොන කෙනාගේ මානසිකත්වය කොතෙන්ද වැටෙන්නේ? තිරසංගත තත්වයට වැටෙන්නේ කාමච්ඡන්ද ආදිය ගොඩාක් වැඩි වෙනවා. එතකොට මේවායින් වෙන්නේ ලොකු පිරිහීමක්. ඉතින් අපේ ඒවාට ප්‍රතිවිරුද්ධ වැඩපිළිවෙල තමයි අද කාලේ වැදගත් මිනිස්සු හරිද මිනිස්සු කොටස් වලට බෙදෙනවා නොවැදගත් සහ වැදගත් කියලා නුවණ තියෙන සහ නුවණ නැති මෝඩ සහ එතකොට නුවණ නැති වැදගත් මිනිස්සු වැදගත් දෙමව්පියන්ගෙන් එන වැදගත් මිනිස්සු මත්පැන් පානය කරන්නේ නැහැ ඒ විතරක් නෙවෙයි මේ කාලේ නුවණ තියෙන වැදගත් මිනිස්සු හරිද ධර්මය තුල හික්මෙනවා ඒ ධර්මය තුල හික්මෙන්නේ මේ පැත්තකට වෙලා ඉන්න මොකක් කරගන්න බැරිය නෙවෙයි හොඳට වැඩ කරන්න ඕන අය හරිද බලන්න හොයලා බලන්න ලංකාවේ ඉන්නවා ඊ타ත්ම නුවණ තියෙන හොඳින් ඉගෙනගත්ත ඉගෙන ගත්තට විතරක් මදි නේද බුද්ධියක් හොඳ බුද්ධියක් තියෙන වැදගත් දෙමාපියන්ගේ වැදගත් දරුවෝ ඉන්නවා වැදගත් රස්සා කරමින් මම මේ කියන්නේ මිල මුදල් තියනවා කියන එක නෙමෙයි මිල මුදල් තියෙන ඔක්කොම වැදගත් කියන්න බෑ හරිද වැදගත් රස්සා කරමින් වැදගත් විදිහට ජීවත් වෙන පිරිසක් ලංකාවේ ඉන්නවා අන්නේ අයට තමයි අපි මේ ආරාධනා කරන්නේ එන්න එකතු වෙන්න වැදගත් තැන්වල වැදගත් දේවල් වැදගත් විදිහට නේද වැදගත් අය බලවන්ත වෙන්න වැඩ පිළිවෙල සකස් කර ගන්න කියලා අපි ආයෝජනා කරන්නේ ඒ වැඩි දෙනෙක් හොඳට භාවනා කරන ධර්මයේ තුල හැසිරෙන අර ඔය පුද පූජා විතර ලොකුවට සායේ වැදගත්කම වැදගත්කම මයින්ඩ් බෑ ඔළුවේ තියාගෙන යන මල් මල් වට්ටියෙන් හරි හරි පේන්න අඳින සුදු රෙද්දෙන් මයින්ඩ් බෑ ඒක හ්ම් ලොකු සුදු ඇඳුම් අරගෙන ලොකු පින්කම් සංවිධානය කරලා ලොකු මල් වට්ටිය ඔළුවේ තියාගෙන හරිද ලොකුවට පෙනී සිටලා නොයදගත් වැඩ කරන ඕනෑ තරම් අය ඉන්නවා කිසිම සද්දාවක් නැතුව අද හැම ආගමකම දේවාල ගාන ගිහිල්ලා කරලා රතු මොට්ටු තියාගන්නවා නල්ලේ තියාගන්නවා අනිත් අනිත් ආගම ආගමික ස්ථානටත් යනවා එතන කරන ඒවත් කරනවා උඩ ෂර්ට් ගලවලා දානවා ගලවලා දාලා මේ මල විකාර මෙහෙම කරන්න බෑ එහෙම කරන්න කියලා බුදුහාමුදුරුවෝ කොහෙවත් දේශනා කරලා නැහැ නේද මේක බොරුවක් නේ අමු බොරුවක් නේ බෞද්ධයන්ට පුළුවන් ද වෙන තැනකට ගිහිල්ලා හින්දු කෝවිලකට ගිහිල්ලා ඒ හින්දු කෝවිලේ විදිහට හැසිරුණා කියලා හින්දු වෙනවද Hindu ඇත්තන්ට පුළුවන් ද බෞද්ධ ධර්මයේ තියෙන තැනකට ඇවිල්ලා නේද? ඒවා අපි හොඳට තේරුම් ගන්න ඕනේ. සර්ව ආගමික සංකල්පයක් මනසකින් උපදින්නේ නැහැ. හරිද? ඒකත් ඇවිල්ලා අමූලික බොරුවක්. සර්ව ආගම් වලට ගරු කරන්න ඕනේ. එච්චරයි බුදුහාමුදුරු දේශනා කරලා තියෙන එක අපුරුට. අන් ආගමු ගෙන්ද අන්‍ය ආගමකට ගරු කරන්ඩ ඒකට නිඳා කරන්න එපා. ඒ ගැන නේද ගෞරවයෙන් ඉතා ගෞරවයෙන් සලකනද නමුත් සර්වාගමික හැම ආගමක් ගැනම එකම සංකල්පයක් හිතක උපදින්නේ නෑ එහෙමනම් ඒක ආගමක් නැති අය වෙන්න ඕනේ එතකොට එක ආගමක් ගැන කව මොකක්වත් නෑ <laughs> ඒක විතරයි එකම හැඟීම ඉපදිය හැකි ඉතින් එහෙම අයට සංස්කෘතියක් හිටින්නේ නෑ ඒකින්ද මේක තුලින් පෝෂණය වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල නිබඳව සකස් කරලා සමාජය තුල කතාවක් ඇති වෙන්න ඕනේ වැදගත් අය වැදගත් තැන්වල වැදගත් විදිහට ජීවත් වෙන බුද්ධිමත් අය තමන්ගේ මනස පුහුණු කරනවා. හරිද? ඒකට වෙලාවක් ගන්න. වැදගත් ගෙවල් වල සක්මන් මලු තියෙනවා. හ්ම්. හරිද? එතකොට ඔය බිම් අලංකාරණය කරන, ලෑන්ඩ්ස්කේපින් කරන අය ඒ අය ලව්වා. ඒ අය ඒවා කරවන අය තමන්ගේ නිවසේ මල් පාත්‍ර ටික හදනකොට පොළව හදනකොට හරිද? එක තැනක කායික අභ්‍යාස කරන්න තැනක් හදාගන්නත් ඕනේ. කය කය නිරෝගීව තියාගන්න ඕනේ නේද? තව තැනක මානසික අභ්‍යාස කරන්න තැනක් හදාගන්නත් ඕනේ. ඒ කියන්නේ මොකක්ද? ඔන්න එක තැනකට ගිහලා අපේ ගෙදරට කවුරු හරි ආපුවාම ඔන්න ගිහිල්ලා බලනකොට මෙන්න තියෙනවා මේ ගඩොල් ටිකක් පොලිමට තියලා ලස්සනට වටේට මලුත් තියලා තියෙන තැනක වැලි මලුවක් තී වැලි තීරුවක් දාලා හදලා තියෙනවා. අඩි 15ක් විතර දිගට. එහා පැත්තේ පොඩි ආසනයකුත් තියෙනවා නිස්කලංක තැනක ගහක් යට වගේ ලස්සන ආසනයකුත් තියෙනවා. මේ මොකද්ද කියලා අහපුවාම ඕන කෙනෙකුට කියන්න පුළුවන් මේ මගේ මානසික අභ්‍යාස කරන තැන. අර පැත්තෙන් බයිසිකලයකුයි තව මොනවා මොනවා හරි තියෙනවා අර එක එක තැන දුවන බයිසිකලයකුයි. මම මේ මගේ කායික අභ්‍යාස කරන තැන. වගේ හැම දෙයකින්ම පෝෂණය වෙලා. හරිද? දවස ගත කරන දවසේ හැම දෙයකින්ම පෝෂණය වෙලා. නේද? උදේ දවල් හැන්දෑව බත් විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් තියෙනවා කරන්න. නේද? බත් කකා ඉන්නව නෙවෙයි. ගොඩක් දේවල් තියෙනවා කරන්න කායික පෝෂණය, මානසික පෝෂණය. දරුවෝ එක්ක එකතු වෙලා නේද? උඩුකය ඍජුව තියාගෙන, ඊටාම ඍජු ඉරියව්වකින් දවසට ටික වෙලාවක් ඔක්කොම එකතු වෙලා ගෙදර ඔක්කොම භාවනාවක යෙදෙන මේ වැදගත් ගෙදරක තියෙන ලක්ෂණ නේද? හ්ම් මානසිකත්වයේ කෙලින් තියාගෙන ඉන්නේ. අපි කෙලින් ඉන්න මිනිස්සු නේද? මානසිකත්වයේ කෙලින් තියාගෙන ඉන්නේ. හ්ම් අපි ඒ විදිහටයි අපේ වැඩ කරන්නේ. අන්න එහෙම එහෙම සාකච්ඡාවක්, එහෙම කතිකාවතක් අපේ තුල එන්න ඕනේ. මෙන්න මේ කට්ටිය මේ දියුණු වෙන්නේ මේ කට්ටිය මනස නිරවුල් කරන මනස නිරවුල් කරන අයට වේගයෙන් දියුණු වෙන්න පුළුවන්, සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. රෝග රෝග නෑ නෙවෙයි නෑ කියන්න බෑ. රෝග අඩුයි ගොඩක් අඩුයි. හේතුව චිත්තය හේතු වෙන්නේ නෑ රෝගවලට. සිතුවිලි හින්දා ඇති වෙන රෝග තියෙනනේ අපේ සිතේ තියෙන දැන් ඒ රෝග හැදෙනවා කියන එක එහෙට දැනන්නේ කයට සිත ඍජුවම බලපාන හැටි බලන්න තරහ ගිය ගමන් මූණට මොකද වෙන්නේ මූණේ යකෙක් වගේ වෙනවා ඉතින් ඒක ඒක ඒක මැටි පිළිමයක් තිබ්බා කියනකොට hinaha මූණක් තියෙනවා හරි ක්ලේ වලින් හදපු hinaha මූණක් තියෙනවා ඒක අඬන මූණක් තරහ මූණක් බවට පත් කරන්න කොච්චර අමාරුද නිර්මාණකරුවෙකුට මගේ මේ මස් මූණ නේද මේක hinaha විදිහට තිබිලා තරහ ආපු ගමන් මොකද වෙන්නේ? එක පාට මේ කිරියව වෙනස් වෙලා එක පාටම හැදෙනවා. නේද? එහෙනම් ඍජුවම කයට මේ හිත බලපානවද නැද්ද? එහෙනම් හැම වෙලෙම ওই පස්සත්තාප වලින් ඉන්නකොට හැම වෙලෙම එපා වෙලා වගේ ඉන්නකොට හැම වෙලෙම නිකන් මේ මේ මේ මේ ලෝකේ මාව කෑවා වගේ ඉන්නකොට නේද? ඒ වටිනාකම් දන්නේ නැතුව බොරු බොරු දේවල් හින්දා මට මමයි වෙන්නේ වගේ ඉන්නකොට මොකද වෙන්නේ අපේ කය දෙඩ වෙනවා. හරිද? රුධිර පීඩන ඇති වෙනවා රුධිරයේ දැන් දැන් දියවැඩියා වගේ රෝග තියෙන අයට වෛද්‍යවරු උපදෙස් දෙනවා අපූර්වට නේද මොකමද පීඩන ගන්න එපා පීඩනත් එක්ක මොකද වෙන්නේ ලෙවල් සීනි වැඩි වෙනවා කියලා රුධිර පීඩනය වැඩි වෙනවා මානසික පීඩනත් එක්ක එහෙනම් මානසික නිදහස් භාවය මානසික නිදහස් භාවය මානසික වහල් නොවි ඉන්න ගතිය අපි වහල්ලු වගේ එක එක අයහින් අය ඉදිරියේ මං වහලේ. මොකක්ද මගේ ජීවිතේ රඳා පැවැත්ලා තියෙන්නේ මගේ සන්තෝෂේ රඳා පැවැත්ලා තියෙන්නේ වෙන කෙනෙක් මත වෙන අය මත. ඒ කියන්නේ එයා ඉදිරියේ සමහර අය දරුවෝ ඉස්සරහා වහලු. සමහර අය ආදරය කරන අය ඉස්සරහා වහල්ලු. එයාලා කියන විදිහට තමයි ඔක්කොම. ඒ මොකද මේ හිත සතුටු වෙන්නේ එතනින්. ඒ සතුටු වෙන විදිහට හිත හැදිලා. ඒකෙන්ද ආයාචනා කරන මට්ටමකට ඇවිල්ලා වෙන මෙලෝ වැඩ කරගන්න බෑ වුණා. කිසිම වැඩ කරන්න බෑ ඔය බලාගත්තද බලාගෙන නේ දැකලා තියෙනව නේද? සමාජයේ හුඟක් අය ඉන්නවා බලාගත්තද බලාගෙන ඔය මට වෙච්ච දේ. කාමච්ඡන්ද ගුලියේ නේද? කාමච්ඡන්දේ යට වෙලා කියන්නේ ඒ ගන්න දෙන්න තියෙනවා. තියෙන විදිහෙන් යට වෙලා ව්‍යාපාදේ ඒකින මේ ශක්තිමත් පරපුර හැදෙන්න කියලායි අපි ආරාධනා කරන්නේ ශක්තිමත් පරපුර හදන්න අන් අයගේ මානසිකත්වය හැදීම අනිවාර්ය දෙයක් බව තේරුම් ගන්න තමන්ගේ මානසිකත්වය වගේම අන් අයගේ මානසිකත්වයන් භාවනාව කියන එක නීවරණ යටපත් කරන භාවනාවල් ලෞකික ජීවිතයට ඉතාමත්ම ඉහළ ලාභයක් නීවරණ යටපත් කරන භාවනාවල් අපි ලෝකෝත්තර පැත්ත පැත්තකින් තියන්නකො හා දැනට නේද? සමාජයේ ඉන්න මිනිස්සුන්ට මේක මහා ඖෂධයක් විදිහට ඉතා විද්‍යානුකූලව එකකට එකක් ගැලපෙන විදිහට ඉදිරිපත් කරලා මිනිස්සු තුළට මේකෙන් ලැබිලා තියෙන මේ කියන්නේ අර වචනේ බොහොම හොඳයි ආඩම්බරෙන් ජීවත් වෙන්න පුළුවන්. ඇයි? අපි ඔක්කොම කරන්නේ සතුට වෙන්නනේ. අපි සතුට හොයන්නේ බාහිර ලෝකේ. නේද? එහෙනම් බාහිර ලෝකයේ ඉදිරියේ අපි ඉන්නේ බෑ වගේ නේද? එයා මට අනේ බෑ අනේ බෑ නැතුව බෑ කියලා අපේ පෞරුෂය අපේ ආඩම්බරය අපේ අභිමානය ඔක්කොම බිම නේ බිම දාලා පාගලා ආයාචනා කරමින් ඉන්නවා අනේ මට හරියට කතා කරන්න මාත් එක්කම ඉන්න එහාට යන්න එපා මෙහාට යන්න එපා මෙතනම රැඳෙන්න නේද මේ විදිහට ඉන්න කිය කිය කරන්න බැරිද කවදාකවත් කරන්න බැරි දේවල් වගේ ගැන කල්පනා කර කර ඉන්නවා ඉතින් ඒවා ඒ හැම දෙයක්ම ඉදිරියේ ඒවා ගැන දැඩි අවධානයක් නැතුව ඍජු සිතක් තියාගෙන කෙලින් කතා කරමින් කියන්නේ ඍජු සහ මෘදු ප්‍රතිපත්තිය ඇතුව ඊටාම නිවැරදි ජීවිතයක් ගත කරන්න නිවර්ණ යටපත් කරන භාවනාවේ තියෙන වටිනාකම අපි සමාජගත කරන්න ඕනේ. ඒක එහෙම වුණොත් දැන්වත් පටන් ගත්තොත් ඒ වැඩ දැන්වත් ධර්මය තුලින් ළමයින්ව පෝෂණය කරන්න පටන් ගත්තොත් තරුණ පරපුර පෝෂණය කරන්න පටන් ගත්තොත් ඉදිරි අනාගතයේ අන්තම් හොඳ මිනිසු ටික බිහි වෙයි වැටිලා තියෙන වලෙන් ගොඩ එන්න නම් කරන්න තියෙන එකම දේ එච්චරයි හතර අතේ ප්‍රචාරය යන්න ඕනේ හැම තැනම කටින් කට කතා වෙන්න ඕනේ මානසික පුහුණුව කියලා එකක් තියෙනවා නිවැරදිව ජීවත් වෙන්න සාමාන්‍ය ජීවිතේ නිවැරදි කරගන්න කායික පුහුණුව විතර නෙවෙයි මානසික පුහුණුව අනිවාර්යයෙන්ම අවශ්‍ය බව අපි සමාජගත කරන්න ඕනේ. තම සමාජයේ ඇතිවිය යුතු කතිකාවතක් තියෙන බෞද්ධ සමාජය තුළ හැම වෙලෙම භාවනාව කියන්නේ භයානක දෙයක් නෙවෙයි. භාවනාව කියන්නේ මා අපිට ජීවත් වෙන්න අවශ්‍ය කරන නිවැරදි සිතුවිලි. නේද? සිතුවිලිනේ මූලික වෙන්නේ හැම එකටම. නේද? අද මා මේ පැත්තට අදින සිතුවිල්ලක් આવොත් මාව ඇදිලා යනවා. නේද? එහෙනම් එන තරහ වෙනුවට මෛත්‍රිය එන විදිහට රාගය වෙනුවට අසුබය එන විදිහට ඊර්ෂියාව වෙනුවට ඊර්ෂියාව එන කෙනා කල්පනා කරන්න අරින්න ඕනේ යාට කියලා දෙන්න ඕනේ ඔයාට ඊර්ෂිය කියලා දෙන්න කියන්නේ අපි උපක්‍රමශීලීව හරි අපි අපි දැනගන්න ඕනේ මට ඊර්ෂියාව එන්නේ අද මම මේක භාවනාවකින් හැදුවොත් හරියට අර වැරද්ද තියෙන තැන වැරද්ද දැකලා එතන නිවැරදි කරනවා භාවනාවකින් හැදුවොත් වෙනදට අනුන්ගේ දියුණුව දැක iriසියා වෙන එක වෙනුවට මේ සතුටෙන් පටන් ගන්නවා. අනුන්ගේ දියුණුව දැක සතුටෙන් පටන් ගන්නවා. අනුන්ගේ දියුණුව දැක iriසියා වෙන කෙනා සතුටෙන්ද දුකෙන්ද? අනුන්ගේ දියුණුව දැක සතුට වෙන කෙනා සතුටෙන්. එහෙනම් Tamanට ඒක ලාභයක්. හරිද? එහෙනම් කරන වැඩක් ඉදිරියේ එන එන එන එන වැරදි සිතුවිලි අපි කරගෙන යන නොයේකුත් වැඩපිළිවෙළ ඉදිරියේ අපේ සිතෙන් එන ඒ වැඩේට බාධා කරන අනවශ්‍ය සිතුවිලි සියල්ල අයින් කරලා නිවැරදි සිතුවිලි එන විදිහට සකස් කරන වැඩපිළිවෙලයි බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළ අපිට ලැබිලා තියෙන්නේ අන්න ඒ ලෞකික ජීවිතයට මේක කොච්චර වටිනවද කියන එක ගැන සමාජගත වෙන්න ඕනේ ඒ සඳහා මොකක්ද අපි කතා කරේ ආදර්ශය සපයන්න ඕන කවුද නේද මේ වෙනකන් දවස් 4ක් තිස්සේ නීවරණයන් ගැන අහලා ඒවා පුහුණු කරන අපි ආදර්ශය සපයන්න ඕනේ ඒ පිළිබඳ මෙන්න මේ විදිහටයි මේක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ පිළිබඳ බොහෝ වශයෙන් හිතනද අනාගත පරපුරට බාර දෙන්න නම් මේ රට අනාගත පරපුර ඒ වගේ සංයමයකින් යුක්ත විදිහට හදන්න දැම්මම පුළුවන්. හරි එහෙම හැදුවොත් අනාගතයේ මේ වගේ දැන් මේ වර්තමානයේ තියෙනවා වගේ මහා ව්‍යසන එන්නේ නැහැ. මිනිස්සු ඉක්මනට දිනුනේ. ඉක්මනට රට දියුණු කරයි. නිර්වල් මනසකින් ඉඳි. වංචා දූෂණ ආදී ගොඩක් අඩුවේ. ඒ සඳහා පුහුණු කරන මානසිකත්වයක් සකස් කරලා තමන්ගේ දරුවෝ નિවැරදි කරගන්න, තමන්ගේ ආයතන નિවැරදි කරගන්න, තමන් ඉන්න හැම තැනකම මේ බව කියන්න, මේ බව කියන්න නම් තමන්ගේ අත්දැකීම ලබා ගන්න. ඉතින් එවැනි බෝධිසත්ව සමාජයක් බෝධිසත්ව ගුණයන්ගෙන් යුක්ත සමාජයක් සකස් කරගන්නට මේ හැම දිනාටම අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති